දැන් තියෙන ප්‍රශ්නය විතිවෙනි සංශෝධනය ගේන්නේ නැහැ ගේන්න උමනාවක් නැති බවක් අපට පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ASCII කියන සමහර කණ්ඩායම් අපි අපේ ආණ්ඩුවක් හදනවා. ඒකද ප්‍රමුඛ අවශ්‍යතාවය. අද එක්සත් ජාතික පක්ෂයට මේක සම්මත කරගන්න ඕන කමක් නැහැ. මම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාතිශය බහුතරයක් මම මේකට පක්ෂව මේකට ධෛර්යය දෙන තැනක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් මග හරින ප්‍රතිපත්තියක්. මේක ගේන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. හල්මැරීමේ ප්‍රතිපත්තියක්. පළලුම් ලවා කොස්සට බෑවීමේ ප්‍රතිපත්තියක්. උත්තරන වෙදකමට බෙහෙත්වීමේ ප්‍රතිපත්තිය අද අනුගමනය කරමින් ඉන්න බව කනගාටුවෙන් උනා කියන්න තියෙනවා.